ඒක තමයි සෝතාපට්ටි අංගය. සෝවාන් වෙච්ච කෙනෙක් තුල තියෙන අංගයක්. මොකද මේ අංගේ ධර්මය. ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කළා මේ දුක අවබෝධ කරන්න ඕනේ කියලා. දැන් අපි ගත්තොත් සම්පූර්ණම ධර්මාර්ගයේ විස්තර කරන්නේ දුක අවබෝධ කිරීම පිණිසමයි. ඊළඟට උන්වහන්සේ විස්තර කළා මේ දුක හටගන්නේ හේතුවක් නිසා කියලා. එතකොට මේ හේතුව වෙන හේතුව අපිට දුක හටගන්න වෙන හේතු පනවන්න බෑ. ලෝකෙ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර කියන්නේ මේක දෙවියන් මැව්වා. එතකොට හේතුව මොකද්ද? මැවිල්ල. එහෙනම් මේ මැවිල්ල වෙනස් කරගන්න නම් මව්පියෙක් කිනාම ෂේප් කරගන්න ඕනේ. ඒකට තමයි ඊළා හිටින් මාපුයි කිනාගෙම අනේ මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න අපබඩගෙන තියන්න එපා අපිට උදේ හවස කන්න දෙන්න අහ තිනවනේ ඒවා තියෙන ඒවා නෙති ඒකට හේතුව තමයි මේ මාපුයි කෙනෙක් ඉන්නවා කියන අදහස බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාපු මාපු කෙනෙක් ඉන්නවා හැබැයි ඒ තමයි තණ්හාව ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුල විස්තර කරනවා මේ තණ්හාව කියන්නේ දුක හටගන්න හේතු නැත්තම් දුකෙන් නිදහසයක්. ඊට පස්සේ ඒ හේතුව ඉබේ නැති වෙන්නේ නැහැ. ඇයි ඉබේ හටගත්තු එකක් නෙමෙයි. ඉබේ හටගත්තු එකක් නම් ඉබේ නැති වෙනවා. අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නූල් බූලේ ඉවර වෙනකන් ඉන්නවා වගේ ඉන්න තියෙන්නේ සද්ද නැත. එතකොට ඉබේ හටගත්තු දෙයක් නෙවෙයි හේතුවක් නිසා හටගත්තේ හේතුවක් නිසා නැති එතකොට මේ නැතු ඒ නැති වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වත්නි අපි පහදින්න ඕනේ මේ ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උන්වහන්සේ විස්තර කළා 37 ආකාරයකින් ඒකට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධි කියන්නේ අවබෝධය. අවබෝධයට පක්ෂ වූ දහම් කරුණු 37. ඒක කෙලින්ම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ. එතකොට මේවාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාකාත. මේ ධර්මයේ තියෙන ලක්ෂණ පළවෙනි එක. මොකද්ද? සුඅක්කාත. සු කිව්වේ මනාකොට. අක්කාත කිව්වේ පවසන ලද්දේය. මේ ලෝකේ ස්වාක්ඛාතයි කියලා යමකට කිව හැකිනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි වෙන කියන්න දෙයක් ලෝකේ මට නම් හම්බෙලා නැහැ. මමත් ඉතින් මට තේරෙන හැටියට මම හැම එකක්ම කියවනවා. හම්බ වෙලා නැහැ ලෝකේ තියෙන විමුක්ති මාර්ගයට මිනිස්සු කතා කරන දේවල් අපිටත් කියවන්න හම්බ වෙනවා. අහලකටවත් එන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මනාකොට දේශනා කරපු දේ. එතකොට ඒ ගැන පහදින්න ඕනේ කියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන මනාකොට දේශනා කරන ලද බව ලෝකේ වෙන විශේෂක නෑ කියලා. ඒක යන්නේ පැහැදිලිව ඇති කරගන්න ඕනේ. හරි නිදහස් කල්පනාවක් කෙනෙකුට ඒ තුලින් ඇති කරගන්න පුළුවනි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මනාකොට දේශනා කළා කියලා තේරුම් ගන්න නම් අපි හරියටම අර ඉලක්කේ තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛින් මිදීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒක ඇත්තට අවශ්‍ය එකක් වගේ. දැන් බලන්න මේක අවශ්‍යතාවය පහදලා දෙන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුරු හරි ඔබට කිව්වොත් ඔබ දැන් මම එක්කන් යනවා. එක්කන් ගිහලා අර කූඩුවේ දානවා. දාලා උදේට යකඩ වුල් 100ක් අන්න. ඉතින් ඒක උලම් ගන්නකත් කොච්චර අමාරුද නේ? උදේට යකඩ වුල් 100කින් අයින. දවල්ටත් යකඩ වුල් 100කින් අයිනවා. රැයටත් යකඩ වුල් 100කින් අයිනවා. මේ විදිහට දිනපතා අයිනවා අවුරුද්දක් නෙමෙයි දෙකක් නෙමෙයි 100ක්. අවුරුදු 100 යනලා ඉවරුණාට පස්සේ ඔබ සෝවාන් වෙනවා කියලා කිව්වොත් කැමති වෙන්න කියනවා. ඇයි එහෙම යනුම් කාලා හරි සෝවාන් වෙන්න පුළුවන් නම් කැමති වෙන්න කියනවා. එතකොට මේකේ තේරුම තමයි එහෙම දුක් විඳගෙන හරි සෝතාපන්න වුණොත් තියෙන රැකවරණය වෙන දෙයකින් ලබන්න බෑ කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ ධර්මයේ සුවසේ යන එකක් කියනවා. එහෙම දුකක් නෑ කියලා මේක. සුවසේ යන්න තියෙන කියලා මේ ධර්මාර්ගය. බොහොම සැපසේ සතුටින් මේ ධර්මාර්ග දිනු කරන්න තියෙන්නේ කියනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරපු දෙයක් කියලා අපි කරුණු සහිතව අපේම කියලා ආවෝදයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒක අපි ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනේ මොන දැනුමද? ධර්මයේ දැනුම, දහම් දැනුම, බුද්ධ දේශනා කියවා තිබීම. බුද්ධ දේශනා දැන සිටීම. මොකද බුද්ධ බුද්ධ දේශන නොදැන සිටියොත් මේ ස්වාකාත නොවන දෙයක් අපිට කියාවි කවුරු හරි. මේක බුදුහාඳුරන්ගේ ධර්මයයි කියලා. ධර්මයේ දන්නේ නැති එක්කෙනා ඒකට අහු වෙවි. නේද? දැන් අපි ගත්තොත් දැන් ඔය මහායානි සම්පූර්ණ සාකත නොවන එකක් නේ තියෙන්නේ. ඒතර ඒක අදහන කී දෙනෙක් ඉන්නවද බුද්ධ ආගම කියලා හිතාගෙන? එතකොට බුද්ධ දේශනාවල තියෙන විශේෂත්වය මොකද්ද? ස්වාකාතයි. ස්වාකාතු භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මනාකොට දිසන ලද්දේය. ස්වාක්ඛාතයි. එතකොට මේ පළවෙනි ගුණේ බුද්ධ දේශනාවලින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට මොකක්ද ඊළඟ ගුණේ? සම්දිත්තිකයි, සාන්දෘෂ්ටිකයි. ඒ කියන්නේ මේ ජීවිතේදීම දකින්න පුළුවනි. ඒකයි ධර්මයේ ලක්ෂණය. දැන් මේ ජීවිතය තුළ දකින්න පුළුවන් කියන කාරණේ අපි සැක කරන්න ඕන එකක් නෙවෙයි. ඒකට හේතුව දැන් අපි ගත්තොත් මේ ජීවිතය අපිට රහතන් වහන්සේලා දකින්න නැහැ. ඒකට හේතුව මොකද? ඔබ හිතන්න. පැහැදිලිවම ධර්මයේ කියන අය නැතිකම. ධර්මයේ හැසිරෙන අය අඩුකම. ධර්මයේ හැසිරුණත් ප්‍රතිඵල ලබන්න පුළුවන් ආකාරයට Taman ධර්මයේ මෙහෙවන්නේ නැති එක. එහෙම නැත්නම් කරදර වැඩිකම්. දැන් අපි ගත්ත බීජයක් තියෙන්න පුළුවන් හොඳ. මේ බීජෙන් හොඳට ඵල ගන්නවා. නමුත් අපි ඒක හිටවනවා පොළොවට. ඒ බීජ හැදීගෙන සත්තු කනවා නම් බීජය වරදක්ද? ඒ පරිසරයේ නැතිකම මිසක් බීජය වරදන්නේ නමුත් මේ බීජයේ හොඳ පරිසරයක පැලකලොත් ඒ විදිහටම හටගන්නවා. එක තැනක බුද්ධ දේශනාවක් කියන මහණෙනි මේ ශ්‍රාවකයන් ධර්මයේ විනේ හැසිරෙන තාක් රහතුන්ගෙන් හිස් නැත කියලා. එතකොට අපිට පේනවා කාලයාගේ ඇවෑමෙන් ධර්ම විනේ හැසිරෙන එක අත්හැරියා. අත්හැරලා කල්පනා කළා කොටසක් කිව්වා අපිට කරන්න තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකන් යන එකයි කොටසක් කිව්ව නෑ අපි තනි තනියම බුදියමු කියලා එතකොට මේ මත දෙක නිසා සම්පූර්ණයෙන්ම බුද්ධ වචනේ විකෘති වුණා යටපත් වුණා සැක කරන්න පටන් ගත්තා දැන් මේ වෙනකොට ඉස්සරනම් සිංහල බෞද්ධ ජනතාව අතර හරියට සැක තිබුණා. හරියට මගෙන් අහනවා අනේ ස්වාමීනි අපි මේ ගිහි ජීවිතය ගත කරමින් අපිට සෝවාන් වෙන්න පුළුවන් වේවිද? පුළුවන් වේවිද කියලා. මේකත් පුළුවන් වේවිද කිය අහන එකේ තේරුම මොකද්ද? මේකේ තියෙන්නේ පුළුවන්කමක් නෙවෙයි. බැරිකමක් කියලා පැතිරලා ගිහිල්ලා තිබිච්ච එක. පැතිරලා ගිහිල්ලා තිබුණේ මේක අවබෝධ කරගන්න බැරි තියක්. මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න බැරිද යකේ කියන ධර්මයේ සම්දික්ටික නොවේ. පැතිර ගිහින් තිබෙන ධර්මයේ සම්දික්ටිකයි කියලා නෙමෙයි. සම්දික්ටික නොවේ කියලා. ඊට පස්සේ තමයි දැන් එහෙම එකක් නැහැ. දැන් විශ්වාස කරන බොහෝ දෙනෙක් මේ ධර්මයේ සම්දික්ටිකයි කියලා. ඒ කියන්නේ දැන් සද්ධාවට ඇවිල්ලා තියෙනවා. සම්දික්ටිකයි කියන්නේ මරණ ඉස්තර වෙලා ඒ ධර්මයේ සම්පූර්ණම අවබෝධ කරන්න කරපු එකක්. ඒතර අපිට සම්දිට්ඨික නෑ කිව්වොත් ඒකේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා රහත් වෙච්ච කවුරුත් නෑ කියන එක. අනුබලන තේ චූටි දෙයි ඇතිනේ ලොකු වරදක් වෙන්නේ. ඒ නිසා ඒ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ගොඩක් අයට වරදින්නේ ඒගොල්ලෝ බලන්නේ ධර්මයේ දිහා මේ 2500කට කලින් දේශනා කරපු එකක් කියන එක අමතක කරලා. ඒගොල්ලෝ බලන්නේ දැන් පිරිස දිහා. චන්දිතික නම් කෝ රහතන් වහන්සේලා කෝ අහසින් යන අය. කෝ මේ මේ වතුර ඇවිදින අය අද කෝ කියලා අහනවා. එතකොට ඒකේ තේරුම තමයි එතකොට ඒගොල්ලෝ හිතන්නේ චන්දිතික කියලා මේ අහස යන ප්ලේන් නැව්. සම්දිත්තිකයි කියලා අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ සම්පූර්ණ වෙච්ච එක. ඊළඟට මේ ධර්මයේ සඳහන් කරනවා අකාලිකයි. ඔව් අකාලිකයි කියන්නේ ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපි අද අද සතුන් මර මරින් කියමු කෙනෙක්. අද මේ සතුන් මරීමෙන් යා වැළකුණු වැළකිච්ච ගමන් එයාගේ බය වෛරය ඇති වෙන කරුණු වලින් යා සංසිඳෙන්නේ නැද්ද? අකාලිකයි. දරදත් පුළුවන්. අදත් පුළුවන් සෝතාපට්ටියංග ඇති කරගන්න. අදත් පුළුවන් මේ ධර්මය ඇති කරගන්න. එතකොට හැබැයි ඒකේ පුංචි වර්තමානයේ අපිට තියෙනවා වෙනස්කමක්. මොකක්ද වෙනස්කම? පග්ගුණ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඉස්සර හරියට රහතන් වහන්සේලා බිහි වෙනවා. ශික්ෂාපද ටිකයි කියලා තියෙනවා. දැන් ශික්ෂාපදත් වැඩි. හැබැයි රහතන් වහන්සේලා නම් අඩුයි කියලා. ඒක බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දීම රහත් වෙන ප්‍රතිශතයේ අඩුවීමක් තිබුණා. එතකොට පග්ගුණ කියන ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්න බුදුරජාණන් වහන්සේ පග්ගුණ මේක තමයි හුව මිනිස්යාගේ පිරිහීමේ වේගය. එතකොට මෙතනින් මට හොඳ කාරණයක් ඕකෙදී තේරුම් ගියා. පිරිහිනවා කියන්නේ මොකද්ද කියන්නේ? මොකද්ද මේ අපි පිරිහෙන්නේ? සිහිය. සිහිය සතර සතිපට්ඨානේ වඩා ගන්න යමාරු. වීරිය අකුසල් අටගත්තාම යකුසල් ප්‍රහාණය කරගන්න වීරිය ගන්න බෑ. නූපන් අකුසල් නූපදව ගන්න වීරිය ගන්න බෑ. නූපන් කුසල් උපදව ගන්න වීරිය ගන්න බෑ. උපන් කුසල් දිනු කරගන්න වීරිය ගන්න බෑ. එහෙනම් මොකද මේ පිරෙන්නේ? වීරියෙන් පිරෙනවා. සීයෙන් පිරෙනවා. ඔව් ඊළඟට මේ ඒ වගේ නුවණින් පිරියනවා. මේ පිරිහීමේ බලපෑම තමයි අපිට තියෙන්නේ. අපිට ආශාව තියෙනවා ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. මෙන්න මේ පිරිහීම නිසා අපිට ඒකේ ඒ විදිහටම ප්‍රතිඵල ලබන්න තියෙන හැකියාව අඩු වෙනවා. දැන් කාලයක් යනකොට දැන් පොළවේ සාරය අඩු වෙනවා වගේ දැන් පෘථිවි සාරය අඩු වෙලා තියෙනවා. නිතර නිතර පෘථිවියට કૃතිම බෙහෙත් දානවා. දාන දාන තව තවත් මේක සාරි අඩු වෙනවා. වගේ සාමාන්‍යයෙන් අපේ දැන් දැන් ඉස්සරහට එන්න එන්න මිනිස්සුන්ට තනියම හිතන්න කල්පනා කරන තියෙන අවස්ථාව තව අඩු වෙනවා. දැන් ඉස්සර ගණන් හදද්දී අපි තනියම හිතලා ගාන හැදුවනේ. දැන් එහෙම නැහැ. ඊළඟට තොරතුරු ගණිතී දැන් පාට මෙහෙම එබුවා ගැහුවා තොරතුරු හිතන්න තියෙන අවස්ථාව මිනිස්සුන්ට තව තවත් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගියාට පස්සේ මිනිස්සු සම්පූර්ණයෙන්ම අර මේ පංචකාමයේ පංචකාමයට ගිජු වෙච්ච සත්තු වගේ මිනිස්සු ජීවත් වෙනවා. මේක ඉක්මව යන්න ඕනේ කියන එක ලෝකෙට කතා කරන එක ගැළපෙන දෙයක් වෙන්නේ නැහැ. එතකොට දැනුත් එහෙමනේ නේ. දැනුත් මේක ලෝකෙට ගැළපෙන එකක් හැටියට ලෝකෙ සලකන්නේ නැහැ. ඒක පිරීමේ කියන්නේ. එතකොට එහෙම නැත්තම් මේ ඒ කියන්නේ මනුෂ්‍යගේ පිරීම මිසක් ඒක ධර්මයේ තියෙන අකාලික ගුණය බාල්දු වීමක් නෙවෙයි. ධර්මයේ අකාලිකයි. ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ධර්මයේ තියෙන ලක්ෂණය මොකද්ද? ඒහි පස්සික. ඒහි කියන්නේ එන්න. පස්සික කිව්වේ බලන්න. එන්න බලන්න. එන්න බලන්න කියන එක ලෝකේ වෙන කිසිම ධර්මයකට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් කියන්න ඇවිත් බලන්න. ඇවිත් බලන්න. ඒහි පාස්සික. එතකොට මේ බලන්න මේ ගුණේ හැටි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා වෙන ආගමක කෙනෙක් එයාට කියන්නේ සුසීම. සුසීමට අනිත් සුසීම කියන එක හරි දක්ෂයි. ඉතින් ඒ අන්‍යාගමික කණ්ඩායම රෑ රහස් සාකච්ඡාවක් තිබ්බා. තේලිකෝ දැන් හරි වැටි වෙන්නේ මේ මේ මිනිස්සු ඔක්කොම අපි වාතයර ආතයර ගෞතම බුදුරජාණන් වහන්සේගේ පස්සේ යන්න පටන් ගන්න තියෙනවා. දැන් මේගොල්ලන්ට තමයි සැලකෙන්නේ. දැන් අපිට නැත්නම් එහෙනම් අපිට සැලකිලි මේ මිනිස් ඉතින් කතා වුණා මේ සැලකිලි ලැබෙන්නේ මොකක්වත් නිසා නෙමෙයි කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසයි මේ සැලකිලි ලැබෙන්නේ මේ ධර්මයටයි මේ මිනිස්සු පහදින්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කතා කරන අපිත් කියමු කීක. දැන් ඒක කියන්න දන්නේ නැහැ පිරිස. ඊට පස්සේ කිව්වා හරි. සුසීමට අටගාලක සුසීම ඔයා හරි දක්ෂයි. ඔයා. ඔයා ගිහින් මේට මහාන වෙන්න සිවුරු දාගන්න. සිවුරු දාගෙන උන්ට දීගෙන ගන්න. මෙහි ඇවිල්ලා අපිටත් කියන්න අපිත් තුගන්න අපි තේ විදිහටම කියමු කියලා මේක. ඒ කාලේ විවිධ කුමන්ත්‍රණි. මේ කාලේ වගේම තමයි නේ. අපි ඒ විදිහටම කියමු කිව්වා. හාය කියලා සුසියම ගියා. සුසියම ගිහිල්ලා ආනන්ද හාමුදුරුව හම්බෙලා කිව්වා ස්වාමීනි අනීමට මහාන වෙන්න ඕනේ කිව්වා. ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේ ළඟට එක්කන් ගියා. ඒකන් කියලක මේ බලන්න ස්වාමීනි මේ මේ තරුණෙක් ඇවිල්ලා ඉන්න මෙයාට මහාන වෙන්න ඕනේ කියලා. මහාන කරන්න කිව්වා. අර පුදුමයිනේ. මහාන කළා. ඉතින් මහාන කරලා දැන් මෙයා ඉගෙන ගන්න හොෝගාල මහන්සියලා. මේ මොකද ඉගෙන ගන්නේ? මේ ඔක්කොම ඉගෙනගෙන මෙයාට යන්න. දැන් මෙයාට පේනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් සමහර භික්ෂුන් වහන්සේලා වැඳලා කියනවා ස්වාමීනි මම මේ ධර්මයේ සම්පූර්ණ අවබෝධ කරගන්න. මම මේකෙන් ඈතර වුණා. හොඳයි කියනවා. තායි කියනවා. එයාත් කියනවා. ඊටවසේ මෙයා මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ පස්සෙන් යනවා. ගිහිල්ලා අහනවා මේ වහන්සේ පොඩ්ඩක් ඉන්න. මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් දැන් කිව්වනේ තමන් අරහත්ත්වයටපත් වුණා කියලා. මේ අහසින් යන්න පුළුවන්ද කියලා. බෑ කියනවා. ඒ දිවස් තියනවද කියලා? නෑ නෑ කියනවා. ඊළඟට මේ දුර දිවුරු කතා කරන්නේ අහන්න පුළුවන්ද? අනේ බෑ කියලා. අනුන්ගේ හිත පේනවා. එහෙමත් නෑ කියලා. එන කොහොමද අවබෝධ කරගන්නේ ප්‍රඥාව දිනු කරන්නේ? අනේ කොහොමද මේක තේරුම් ගත්තේ? එතකොට අර රහතන් වහන්සේ කියන ඔහි තේරුම් ගත්තත් එකයි නැතත් එකයි මම ප්‍රඥාව දිනු කළා කියනවා. මේක හරි ප්‍රශ්නයක්. ඊළඟ එක්කිනා ගාවට ගිහිල්ලා එහෙම කියන. මොකද මෙයා අහපු එකේ මෙයා තේරුම් ගත්තේ මෙයාට කොහොම හරි මෙයා ඉගෙනගෙන තියෙන ධර්මයේ අර 이르දි බලත් එක්ක ධර්මයේ ලබන ක්‍රමය තමයි. දැන් මෙයා බලාපොරොත්තු වෙන ඒ කොටස ඒ රහත් බව කියන හැම එක්කෙනාගේම. දැන් මේ ටිකක් මෙයාට ඕනේ ගන්න. දැන් කෙලින්ම දැන් මෙයා අනේකින් හරි උත්තරේ එන්නේ නැහැ. මෙයා කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගින් කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අර කට්ටිය කියන අය පස්සේ මම ගියා. මම ප්‍රශ්න කරා පස්සේ මට කිව්වා ඔහි පිළිගත්තත් එකයි නැතත් එකයි අපි ප්‍රඥාව දිනු කරලා නිදහස් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අනේ මට මේ ගැටලුවක් කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ පටිච්ච සමුප්පාද ගැන එකින් එක අහන්න ගත්තා. මම හොඳට ඉගෙනගෙන තියෙනවා ඒකට. එකින් එක අහනකට බලන අකාලිකයි කියන්නේ. ඒහි පස්සිකයි කියන්නේ. සම්දිත්තිකයි කියන්නේ. හරි පුදුමයි. එකින් එක අහගෙන අහගෙන ඉවරනකොට රහත් වුණා. රාහතන් වහන්සේ නම බවටපත් උනා. අර 이르දිවල මුකුත් නැහැ. ඇව්වා සුසීම. දැන් ඔයාට 이르දි තියෙනවද? අනේ නෑ ස්වාමීනි කිව්වා. දැන් ඔයාට දිවස් තියෙනවද? අනේ දිවසුත් නැtei කිව්වා. දැන් ඔයා කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ? එතකොට වැන්දගෙන වැටුණා අනේ ස්වාමීනි මට සමා වෙන්න. මං හොරෙක් හැටියට යාවි කිව්වා. මම මේ හොරකම් කරගෙන යන්න යාවි කිව්වා. අනේ මං බාලයෙක් වගේ මෝඩයෙක් වගේ වරද මාව යට කරගෙන ගියා. මට සමා වෙන්න කිව්වා. දැන් බලන්න මේ ධර්ම හොරකම් කරගෙන යන ආපු අයට වෙච්ච දේ සම්තිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං විදිතබ්බ විඤ්ඤෝ. මේ ලක්ෂණ ධර්මී නොතිබෙන්න ඒ කරන්න පුළුවන්ද? අන්න ඒකයි. එතකොට මෙයා හොරකම් කරන්න ආව. නමුත් මෙයාගේ ජීවිතේ කොතර අවංකවද කියනවා මෙයා ධර්මයේ හොයාගෙන විමසකන විමසකන යනකොට අහුණා ධර්මයේ. එයා හරියට කළා වැඩි. මේක වැදගත්ම කාරණේ ඒකයි. හරියට කිරීම. හරියට කිරීම කියන්නේ මුන්නහන්සේ හරියට පෙන්ලා දෙන්න උපමාවලින්නේ. අර කිරි ගන්න එක උපමාව තියෙනවනේ. එළ දෙන ගාවට ගිහින් අන් දෙකින් අදිනවා අදිනවා අදිනවා කිරි නැත. ඒ මොකද හරියට කරන්නේ වැඩි. එළදින ගාවට ගියා. එළදිනට කණ්ඩක් තියෙනවා. අතක් ගාන එළදිනවා. නාවනවා. නමුත් එළදින්නගේ කිරි එන්නේ කොතනින්ද කියලා දන්නේ නැහැ. මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එළදින ගාවට ගිහිල්ලා එළදිනට බැන බැන හරි. තන බුරුල්ලෙන් ඇද්දොත් කිරිනවා. ඒක තේරුම තමයි අකමැත්තෙන් හරි මේක හරියට කළොත් අවබෝධ වෙනවා. බලන්න මේ ධර්මයේ තියෙන ලක්ෂණේ නේ. අකාලිකයි. ඕපනායිකයි. ඕපනායික කියන්නේ තමා තුළට දාලා ඕනේ. තමා තුළට ඇති කරගන්න ඕනේ. ඒකයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මේක අනුන්ගේ දිහා බලලා ඇති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ගත්තොත් කෙනෙක් වාඩි වෙලා ඇස්වාගෙන ඉන්නවා පේනවා. නමුත් අපි කොහොමද දන්නේ සමාධියක් වඩලාද නැද්ද? පේනවද අපිට? පේන්නේ නැහැ. කෙනෙක් යනවා හිමීට බිම් බලන්න. අපි කොහොමද දන්නේ මෙයා හොරෙද්ද? හොඳ කෙනෙක්ද? හොයන්න පුළුවන් අපිට බිම් බලාගෙන ගියපමණින්. කෙනෙක් කලබලයක්. කලබලයේ ගියපමණින් අපි කොහොමද යන දුස්සීල කියන්නේ? මේ නිසා බාහිර කෙනෙක් දිහා බලලා මේ ධර්මය අල්ලන්න බෑ. ධර්මය අල්ලන්නේ තමා තුළට පමුණවාගෙනමයි. හොඳ සිල්වත් අය ඉන්න පුළුවන් කලබලකාරයෝ. මට මතකයි මම ඒක ආරණ්‍යයේ හිටියා. ඉතින් තරුණයෙක් හිටියා. හොඳට සිල්පද 10ම රකින්න. ඉතින් මම මේ 10ම රකින්නකල දන්න මම මේ තරුණයාගෙන හෙව්ව මොකද මේ තරුණයාට බනිනවා. මොකද හේතුව මෙයා රැයට ලන්තෑරේ මරන් දුවනවා. ආමාරු දුවනවා. බයිනවා වයසක හාමුදුරුවෝ. මම බැලුවා දුවේ දවසක් ගිහිල්ලා මම කතා කළාම සිල්පද 10ම රකින්නවා. මම කිව්වා මුකුත් කියන්න එපා හදන මේ සිල්පද 10ම රකින්නවා කියලා. ඉතින් දිව්වා කියලා එතකොට ඒක මුකුත් වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ බාහිර දේ බලලා මිනිස්සුන් අපිට එහෙම මනින්ද බෑ. එහෙනම් ධර්මයේ තියෙන ලක්ෂණය මොකක්ද? තම තමා තුළට පමුණවාගත යුතුය. ඕපනයි කියලා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. බුද්ධිමත් එක්කෙනා විඤ්ඤෝහි කියන්නේ බුද්ධිමත් එක්කෙනා. බුද්ධිමත් ආය විසින් තම තමන්ට තම තමන්ට තම තමන්ට ආවෙන ගැළපෙන පරිදි ඒ ධර්මයේ තමන්ගේ අත්දැකීමක් හැටියට අවබෝධ කර ගන්නවා. බලන්න මේක කොච්චර ලස්සනද කියලා මේ වගේ ලක්ෂණයක් ලෝකේ වෙන කිසිම ධර්මයක නැහැ. මේ ගැන හිතලා සිත පහදවා ගැනීම අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. කාටවත් වෙනස් කරන්න බැරි විදිහට අපේම පැහැදීමක් ඇති වුණොත් මේ විදිහට හිත හිත මොනක් ගැටේ සෝතාවි සෝවාන් වෙච්ච කෙනෙකුගේ අංගයක් එතකොට මේ වගේ අංගයක් අපි ඇති කරගත්තොත් ඒක අපේ ජීවිතේට ලොකු ලාභයක්. ඒ මොකද අපිට ලාභයක් කියන්නේ. අපි ටික ටික ධර්මයට යනවා. අපි ධර්මයේ තුලට යනවා ටික ටික. දැන් අපි ගත්තොත් තිබ්බගේ හා වගේ රේස් එක කියමු. ඔබ කැමති හාව වෙන්න තිබ්බා වෙන්න. මම කැමති ඉබ්බා වෙන්න. ඒ මොකද හේතුව? හිමින් හිමින් හරි එයා යනවා. හාවා වගේ පැනගෙන ගිහිල්ලා පැත්තකට බුදිය ගන්න ඕනේ නෑනේ. එතකොට හිමින් හිමින් හරි දශමේ දශම හරි යනවා. මට ඕනකම තියෙනෙත් එහෙමයි. දශමේ දශම හරි කමන්නේ පොඩ පොඩ හරි කමන්නේ පුළුවන් පුළුවන් විදියට මේක අක්කරගෙන ධර්මාර්ගයට එන්නයි අපිට වැදගත් වෙන්නේ නේ. තේනි අපිට කලබලෙට අපි ඉක්මනට නෑ නේ දවස් 10 මම කොහොම හරි කරගන්නවා. එහෙම තියෙනවනේ ලෝකේ නේ. එහෙම මට මම නම් එහෙම නෙමෙයි හිතන්නේ. මට අන්තිම මොහොතේ හරි කමක් නැහැ පීඩක් තියෙනවනම් ඇති කියලා. එතකොට තමයි යා ටික ටික හදාගෙන යන්න කල්පනා කරන්නේ. ධර්මයේ කිරි පැහැදීමක් ඇති කරගන්න ඕනේ. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලක්ෂණ සීකර කර. ඒ ලක්ෂණ තියෙනවනේ දැන් ඔය කියපු ලක්ෂණ 6 ස්වාක්කාත, සම්දිට්ඨික, අකාලික, ඒ හිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ වෙඤ්ඤෝහි මේ ලක්ෂණ බුද්ධ දේශනාවේ තියෙනවා කියලා දන්නේ නැත්තම් එයාට කොහොමද පහදින්නේ එයා කොහොමද පහදින්නේ මට මට තේරෙන්නේ කොහොමද පහදින්නේ කියලා ඇයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන දන්නේ නැත්තම් කොහොමද පහ අම්මා ගැන දන්නේ නැත්තම් කොහොමද අම්මා ගැන පහදින්නේ දැන් මව් කෙනෙක් මව් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සලකන්න නම් දරුවෝ ඒ දරුවන්ට ඇතිවෙන්න ඕනේ අම්මා තාත්තා ගැන යම්කිසි අවබෝධයක්. එතකොටනේ මේ සියලුම ලෝකයේ සිටිනවා නම් කාන්තාවන් කෝටි ගානක ඒ කෝටි ගාන අතරේ අම්මා වෙන් කළ අඳුනගන්නේ අයකින් අවබෝධින්නේ. පිරිමින් වන කෝටි ගානක්. ඒ කෝටි ගාන මැද්දේ තාත්තව අඳුනගන්නේ අවබෝධින්නේ. ඊට පස්සේ කවුරු හරි ඩාට සල්ලි දීලා කියනවා අම්මා තාත්තා එළුවපන්. එයා එළුවයිද? නෑ. සලකන්න ඕනේ ඔය කවුරුත් වගේනේ කියලා එහෙම කරයිද? නෑ කාටවත් මේ පැහැදිලි වෙනස් කරන්න බෑනේ ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ඇති වෙන පැහැදීම තියෙන්න ඕනේ මේ එක එක්කිනාට ඕන හැටියට නෙවෙයි ඒක තියෙන්න ඕනේ තමා විසින් තමන් විසින් තමන්ගේම ඥානයක් හැටියට ඇති කරගත්ත පැහැදීමක් එතකොට කිසි ගැටලුවක් නෑ ඒක තමන් ළඟනේ තියෙන්නේ ඉතින් ඒ නිසා එක දවසක් මම ඔහම මොකක් හරි එකකට කියද්දි පැහැදීම ගැන සමහර මිනිස්සු කැමති නැහැ. සමහර මිනිස්සුන් මේ බුදුරජාණන් වහන්සේගේ දරබිරුණ පහදිනවට කැමති නැහැ. මට එහෙමයි මුණ ගැහිලා තියෙනවා. මම ඒක කතා කරද්දි දවසක් මට කිව්වා ආ ඔයා මොකද උච්චර පැහැදිලා? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ Taman කිව්වත් පිළිගන්න එපා කියලා. බන් කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන තමන් කිව්වත් පිළිගන්න එපා කියලා. නම් ඔහේ කියප එක මම කොහෙත් පිළිගන්නේ නැහැ කිව්වා. <laughs> හරිනේ එතකොට? බංකෝ ඔයා කියන එක මට වැදගත්කමක් ඇත්තේම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකත් වැදගත් නැහැ කියලා කියනවා නම් ඔයාගේ එක මට කොහොමද වැදගත් වෙන්නේ? එතනම කට වැහුණා. ඒතර මේකෙන් පේනවා සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ ගැන අපි හරියට නිකන් පැහැදිලිවෙන් වගේ කතා කරනකොට ඒකටත් අකමැති. එහෙමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කැමති අපහදින කරුණක් දානවා. ඒක ඔයාවම කිව්වට ඕකේ මෙහෙමනේ. ඕකේ මෙහෙමනේ කියලා කියනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලදී කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එක දවසක් මාත් එක්ක කෙනෙක් ඔයාව කොහොමද කියන්නේ බුද්ධ දේශනා. ඔයා බුදුහාමුදුරන්ගෙන් මේ අහගෙන නෙමෙයි නෙමෙයි පොතෙන් ඔයා කියවලා තියෙන්නේ. මට සැරදෑවා. ඔයා පොතින්නේ කියවලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ට මේක වැරදුනාවත් ඔහොම කිව්ව මාත් එක්ක. මම එතකොට කිව්වා ඔන්න බලන්න මේ ධර්මයේ කෙරෙහි පැහැදීමේ වටිනාකම. මං කිව්වා එතකොට නෑ නෑ නෑ ආනන්ද හාමුදුරුවන්ට වැරදුනා නම් වැරදිලා තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට නෙවෙයි කියලා. ලංක බුදුරජාන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුව මතක තබා ගන්න ආයතනේ අග්‍රයි කියන්නේ ඒකට ඒක වැරදිලා තියෙන්නේ. දැන් ගත්ත දෙකකට ගහන්න හදනට වදින්න කොහොමද? මේ නිසා අපිට හරිය වැදගත් මේ හිස් මිනිස්සුන්ගෙන් පිරිච්ච ලෝකෙක මේ ධර්මයේ කෙරෙහි හොඳ පැහැදීමකින් සිටීම. ඒයි තමන් සඳහා ඒක. ඒකේ වැදගත් කාරණේ තමන් සඳහා කියන එකයි. හරි ස්ථාවරයක අපි නොහිටුවොත් මොකද වෙන්නේ? අධර්මයේ කියන අය ඉන්නවා. අධර්මයේ කියන අපි සක්ක ගහන්න යනකොට උනා ඒකත් ඇත්ත. හරි තමයි බලාගෙන. අර අරකට අනුමත කරනවා. හරි හරි කියනවා. එතකොට ඔන්න වරදින. ඒ නිසා ධර්මයේ කෙරෙහි හොඳ පැහැදීමක් තියෙන්න ඕනේ. එතකොට ඒක මොකද්ද? සෝතාපට්ටි අංගයක්. එතකොට මේ ධර්මයේ කෙරෙහි පැහැදිලා ධර්මයේ කෙරෙහි පහන් සිතින් ඒ කියන්නේ පැහැදුණු සිතින් වාසය කරන්න නම් පින්වත්නි ඔබට පිට පිණිස පවතින්නේ ධර්මයමයි. මහන්සි වෙලා ඒකට ගන්න ඕනේ ඉතින්. විශේෂයෙන්ම තියෙන ඉගෙනීමට නිකම්ම නිකම් පාඩම් කිරීමක් නෙවෙයි පාඩම් කිරීම එක කොටසක් ධර්මයේ. ඒ ඒ ධර්ම ඉගෙනගත්තු කාරණා ගැන හොඳින් නුවණින් තේරුම් ගන්න පුළුවන්කම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තේරුම් ගන්න පුළුවන්කම තිබීමමයි මෙතන තියෙන වැදගත් කාරණේ. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟ සෝතාපට්ඨියන්ගේ මොකක්ද? ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ඔව් හොඳ පැහැදීමකින් ඉන්නවා. ඒ පැහැදීම ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කිරීමේ පුදුම සාගත බව බලන්නේ සංඝ කියන වචනේ. සංඝ කියන වචනේ ඒ කාලේ භාෂාවේ තිබිච්ච වචනේ සංඝ කියලා කියන්නේ ඒක වචන පදයක්. සමූහය. ඒතර මේ ශ්‍රාවකයන් හැටියට අපි පිළිගන්නේ එක්කෙනෙක් නෙමෙයි. පිරිසක්. ඒතර මේ ලෝකේ සිටින විවිධ පිරිසීම නේ. සංගීත කණ්ඩායම් ඉන්නවා. ක්‍රිකට් කණ්ඩායම් ඉන්නවා. වෙන ක්‍රීඩා සංගම් අධ්‍යාපන කණ්ඩායම් තියෙනවා. මේ ඔක්කොම කණ්ඩායම් මැද්දේ තියෙන කණ්ඩායමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. ඒක පිරිසක් කියන්නේ. ඒ ශ්‍රාවක පිරිසයි අනිත් ලෝකේ කණ්ඩායම් අතර වෙනසක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සුපටිපන්න රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීම පිණිස වැය කරනවා. ඔන්න අනිත් පිරිසයි මේ පිරිසයි අතර වෙනස. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ඊළඟ වෙනස මොකද්ද? උජුපටිපන්න. ලෝකයේ අනිත් පිරිස ඔක්කොම ඍජු නෑ වක්‍ර. මේ වක්‍ර නෑ ඍජු. මෙතන ඍජු කියන්නේ මොකද්ද? ආර්ය ස්ථානික මාර්ගයට බැසගෙන සිටිනවා. ශ්‍රාවක සංඝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ඉලක්ක කරගෙන ඒ සඳහා වෑයම් කරනවා. ඥාය ප්‍රතිපන්නයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාවීචි ප්‍රතිපන්නයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයම ලෝකයට පතුරවන. කවුද ශ්‍රාවක සංඝරත්නය? මාර්ගඵල යුගල වශයෙන් හතර නමක්. මාර්ගඵල පුද්ගල වශයෙන් අට නමක්. ශ්‍රාවක සංඝ රත්නය. ඒ ශ්‍රාවක සංඝ රත්නය ආහුණීය. ඒ කියන්නේ දුර ඉඳලා හරි දම්පැන් හදාගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි. පාහුණීය. හරිසියෙම මෙදෙට වඩිමු ආගන්තුකේ. ආගන්තුක සත්කාරයට සුදුසුයි. දක්ෂිනේය. ඔව් පින්සලකාගෙන දම්පැන් පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීය. ඔව් දැක්කහම ආසිරින් නැගිටින්න වඳින්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කිට්ටන් ලෝකස්ස මේ ලෝකයාට උතුම් පිංකිතක්. කවුද මේ ශ්‍රාවක සංඝරත්නය එක්ක සෝවාන් මාර්ගයට ආපු එක්කෙනා. එහෙම නැත්නම් ඵලයටපත් වූ එක්කෙනා. එහෙම නැත්නම් සකදාගාමි මාර්ගයට ආපු කෙනා. එහෙම නැත්නම් ඵලයටපත් වූ කෙනා. අනාගාමි මාර්ගයට ආපු එක්කෙනා. ආනාගම් ඵලයටපත් වූ කෙනා රහතන් වහන්සේ. එතකොට රහත් මගටපත් වෙච්ච කෙනා රහතන් වහන්සේ. එතකොට මේ පිරිස තුල තමයි අර ලක්ෂණ ටික තියෙන්නේ ඔක්කොම. මොනවද සුපටිපන්න වෙන්නේ, උජුපටිපන්න වෙන්නේ, ඥායපටිපන්න වෙන්නේ, සාමිජිපටිපන්න වෙන්නේ. එතකොට ආහුනීය පාහුනීය දක්ඛිනීය අංජලි කරණ ගුණ ඔක්කොම තින්නේ මේ ශ්‍රාවක පිරිසටයි. එතකොට අපි ගත්තත් එහෙම සමහරු ඔබට කියන්න පුළුවන් ඒක තුවා කොහොමද පහදින්නේ දැන් කාරහතන් වහන්සේ දකින්නේ නැහැ කියලා. මගෙන් අහුව එක්කනේ. මම කො මම පැහැදුනේ බුදුරජාන් වහන්සේ පැහැදිච්ච විදිහටම කිව්වා. හරියද උත්තරේ? ඒ බුදුරජාන් වහන්සේ මට දකින්න නැහැ. උන්වහන්සේ දකින්න නැතුණාට මම පැහැදුනා. එතකොට මගේ පැහැදීමට උන්වහන්සේගේ ශාරීරිය නොදකීම මට බාධාක් වුණේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැස් දෙක නොදැක බුදුරජාණන් වහන්සේ ගෙනින් පැහැදුනා. ඒත් රහතන් වහන්සේලා ඇස් දෙක නොදැක රහතන් වහන්සේලා කෙනෙක් පහදින්න බැරිද? පුළුවන්. දැන් තේර තේරි ගාථා කියවලා සමහර දවස්වලට මම අඬා පහදින්නේ. කඳුළු වෙනවා ඒවා කියවත්. එතකොට මේ රහතන් වහන්සේලාගේ හිත පහදවා ගන්න බැරිද? ඕන තරම් පුළුවන්. සමහරුන්ට සාම්පල් එකක් උන ඇස් දෙකට පෙන්නන්න. එතකම් පහදින්නේ. එතකොට මේ ඒක තමයි සැකය දැන් මෙතනදී සැකය තියාගෙන මේ ධර්මයේ පැහැදීම ඇති කරගන්න බෑ. ඒ ගුණ බලලා ඒ රහතන් වහන්සේලා ගැන තේරුම් ගත්තට පස්සේ මාර්ගඵලලාභින් ගැන තේරුම් ගත්තට පස්සේ අපේ හිතේ ඇති වෙනවා පැහැදීමක්. ඒ පැහැදීමත් එක්කම අපට හිතෙන්නේ නැද්ද? දැන් ඔබට ගත්තොත් ඔබ ගිහි කෙනෙක්. ඔබට කියනකොට අනේ මට මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් වෙන්න නැත්නම්. අඩු ගානේ මට මේ ඒකට සමහරට ඔබ කල්පනවා. ගල්ප ගල්ප බලනවා. කොහොමද බලන්නේ? අඩු ගානේ මගේ ජීවිතය තුල අඩු ගානේ මේ සෝවා ඊට පස්සේ හිතන්නේ නැහැ නේ සෝවාන් වෙලා මදි. අඩු ගානේ සකදාගාමවත් වෙන්නේ නැත්නම්. මෙහෙම හිතෙනව නේද? සමහරට හිතනවා අන්තිම කාලයකට අනාගාමී වෙන්නේ නැත්නම්. මේ වගේ හිතෙනවා ශ්‍රාවකීන්ට. මොකද හේතුව අර ශ්‍රාවකය සංඝයා ගැන හිතනකොට තමන්ත් ඒ ශ්‍රාවකයන්ගේ ගොඩට වැටෙන්නේ නැත්නම් හොඳයි කියලා සිටිවිල්ලක් එනවා. ශ්‍රද්ධාව නිසා. ශ්‍රාවකෙක් වෙලා නැත්තම් මනසින් මේවැනි සිටිවිලි එන්නේ නැහැ. ශ්‍රාවකෙක් වෙලා නැත්තම්. නැත්නම් හිතෙන් ශ්‍රාවකෙක් වුණාම අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසිල්ලෙන පැහැදී වැටුණාම ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීම ඇතුණාම ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීම ඇතුණාම Tamanට හිතෙනවා දැන් ඔබට හිතෙන්න පුළුවන් ගිහි ශ්‍රාවිකාවක් ඒ කියන්නේ උපාසකෙක් උපාසිකාවක් වෙන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි ශ්‍රාවකයාට පාවිච්චි කළේ උපාසක. ගිහි ශ්‍රාවකාවට පාවිච්චි කළේ උපාසිකා. දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ උපාසක කෙනෙක් වෙනවා කියනවා තිරුවන් සරණ ගියා. එතකොට ස්වාමීනි සීලවන්ත උපාසකෙක් වෙන්නේ කොහොමද? සීලවන්ත උපාසකෙක් වෙනවා කියනවා පංචශීල පිටියා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් පින්වත්නි දැන් අපි සෝතාපට්ටි අංග කීයක් කියවද? සෝතාපට්ටි අංග 3යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ සෝතාපට්ටි අංගය ආරේකාන්ත සීලය. ආරේකාන්ත සීලය කියන්නේ මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන අය පහදී ධර්ම මාර්ගයේ අනුගමනය කරන අය පහදින ප්‍රශංසා කරන ආරිකාන්ත සීලයේකින් යුක්ත වෙනවා. ඒක මේකේ තියෙනවා අඛණ්ඩ අඛණ්ඩකෙන් දැන් පංචශීලේන අඛණ්ඩ කඩාගන්නේ කඩාගන්නේ එතකොට අඛණ්ඩ සීලයක් පවත්වනවා ඊළඟට යා කියන්නේ සිදුර අඛණ්ඩ කියන්නේ අපගත්තු සිල්පදයක් බැරි වෙලාවත් එයාගේ සිහි නොකිරීම 80ෙන් කැඩුනා කියමු 100 එතකොට 80ෙන් යාට කැඩෙනවා නම් යා සිහිය පිටුවා ගත්තොත් දැන් අපි ගත්තොත් එහෙනම් බැරි වෙලාවත් යාට අසීයෙන් වැරදිලා යාට සතින් මැරුණා. කල්පනාවක් තිබුණේ නැහැ සතින් මැරෙනවා. හොඳට බලනකොට යාගේ චේතනාව ඒකට සම්බන්ධ නැහැ. යා අදිස්ථාන කරගන්නවා. එතකොට නෑ මගේ චේතනාව සම්බන්ධ නෑ මේ සීලේ පිරිසිදු තියෙනවා කියලා. අඛණ්ඩයි. අච්චිද්ද කියන්නේ සිදුරු නෑ. සිදුරු නෑ කියන්නේ සමහර විට සමහර සීල්පද තියෙනවා යාගේ. යා සීල්පද පහම ආරක්ෂා වෙන්නේ නෑ. සමහරට එකක් දුර්වලයි. එතකොට සිදුරක් නැහැ. ඒ සිදුර වහගන්නවා ඉක්මනට. වහගත්තාම සිදුරු නැහැ. ඔව් අසබල කියන්නේ මේ ඒක මේ පැල්ලම් ගහලා කියන්නේ අවබෝධයකින් නෙමෙයි මේ සීලය ආරක්ෂා කරන්නේ. අවබෝධයකින් නෙමෙයි. එයා ඒ සීලය ආරක්ෂා කරන්නේ දෘෂ්ටියකින් වෙන්න පුළුවන්. මෙයා දෘෂ්ටියකින් නෙමෙයි ආරක්ෂා කරන්නේ අවබෝධයකින්. ඔව් ඊළඟට ඒ සීලේ අකම්මාසෙයි කියන්නේ නරක වෙන්නේ පිරිසිදු සීලයක් හැමතිස්සෙම පවත්වනවා. ඔව්. ඊළඟට බුජිස්සේ කියන්නේ මේ තෘෂ්ණාවට දාස සමහරට යා සීල් රකින්න අනේ මේ මගේ සීලේ හේතු කරගෙන මට උපනුපං ආත්මේ ධනෙ ලැබේවා. උපනුපං ආත්මේ වාසනාව ලැබේවා. එතකොට මෙයාගේ සීලයේ අරමුණ මොකක්ද? කාම සම්පත් අනුභව කිරීම. දැන් මේ ශ්‍රාවකයාගේ සීල එහෙම එකක් නෑ. යාගේ තියෙන අර අවබෝධයක් යාට මුලින්ම ඇති වුණානේ. බය වෛර ඇති වෙන කරුණ පහෙන් යා සංසිඳව ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයා අපරාමට්ටේ ඒ කියන්නේ මේ සීලය දෘෂ්ටි වලටපත් වෙලා නැහැ. දෘෂ්ටි ග්‍රහණය කරගෙන නැහැ. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් ඉන්නවා ඔන්න සිල්පදේ ආරක්ෂා කරගෙන ඒක හුවා දක්වගෙන එතනින්ම සෑහීමටපත් වෙවි අනිත් අයටත් දෝෂ තියාගෙන යනවා. එතකොට ඒ යන්නේ ඒ සීලය ගැන දන්නේ නැති නිසා. විඤ්ඤුප්පසත්තේ කියන්නේ මේ බුද්ධිමතුන් විසින් ප්‍රශංසා කරනවා. එහෙනම් මේ සීලය කියලා කියන්නේ මේ හැමෝම ප්‍රශංසා කරන එකක් නොවේ. සමාධි සංවර්ධනකෙහි සීලයෙන් ඇති කරලා දෙනවා මොකද්ද? චිත්ත සමාධියට උදව්වක්. කොහොමද සීලෙන් චිත්ත සමාධියට උදව්වක් ඇති කරලා දෙන්නේ? සීලේ තියෙන්නේ එක්තරා දෙයක් අනුසස් කොට. මොකක්ද ඒ? පසුතැවීම නැති බව. විපිලිසර නැති බව. ඒ කියන්නේ සීලයේ යම් කිසි විදියකින් තමාට තමන්ගේ සීලේ යම් කිසි හානියක් වුණොත් තමන්ගේ හිත හැමතිස්සෙම කියනවා නුඹෙන් මේ වරද වුණා. නොබෙන් මේ වරද වුණා කියලා කියනකොට යාගේ හිතට ඇති වෙන්නේ මොකද්ද? විපිලිසර බවක්. ආන් මේක නැති කර ගැනීමට සීලේ තියෙන්නේ. දැන් සමහර විට කෙනෙකුට මේකෙදී හිතෙන්න පුළුවන් මෙහෙම. අතීතයටම ගිහිල්ලා ඕක ගැන කල්පනා කරලා හිටියොත් නම් ඒක සනීප නැති වෙනවා තමයි. එහෙම නෙමෙයි. දැන් අපි ගත්තොත් මේකේ අපි බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්න ඕනේ සිල්පත ගැන කල්පනා කිරීමේදී. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේලා ප්‍රාණඝාතයට විරුද්ධයි. ප්‍රාණඝාතය කරන්න එපා කියනවා. ප්‍රාණඝාතයට දරහන. ප්‍රාණඝාතී වරද කියනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න කියනවා. ඒතකොට සතුන් මරවර කෙනෙක් ඉන්නවා. දැන් මෙයාට මේක ආරංචි වෙනවා. බුද්ධ දේශනාව මෙයාට දැනගන්න ලැබෙනවා. බුද්ධ දේශනා කරේ පහ දිනක්. පැහැදිලා එයා කල්පනා කරනවා නේ මට මගේ අතින් හරියට ප්‍රාණඝාතය වෙලා තියෙනවා. මම මේ ප්‍රාණඝාතයේ වරදක් කියලා දකිනවා. දැන් එතකොට ඔන්න පළවෙනි ක්‍රියාව. මොකද්ද? ප්‍රාණඝාතයේ වරදක් කියලා දකිනවා. මේ වරද තමාගෙන් සිද්ධ වුණා කියලා දකිනවා. මේ ගැන යාට පසුතැවීමකුත් තියෙනවා. හැබැයි යා පසුතැවෙන්නේ පසුතැවිත වෙන්න නෙවෙයි. වර්ධින් මිදිලා නිවැරදි වීම පිණිස විතරයි. ඊට පස්සේ ආයේ පසුතැවිලා අතාරිනවා. එතනින් පස්සේ ආයේ ඒ ඒකට ආයෙත් වෙන්නේ. මේ විදිහට තමයි හැම ශික්ෂාපදයක් ගැනම තියෙන්නේ. දැන් අපි ගත්තොත් අඟුලිමාල. කඩුවක් අරගෙන ගියානි පිටිපස්සෙන්නේ. බුද්ධිමත් නොවුන කෙනෙක් නම් පසුතැවි තැවිදී. අනේ මම මේ උත්තරය පස්සේ කඩුවක් අරගෙන ගියා මමයි මෝඩයා කිය කිය Tamanට ටොකු යන්නේ නැන්නේ ඉඳී. බලන්න බුද්ධිමත්කම කියන්නේ අර සියල්ල අමතක කරන්න යාට පුළුවන් වුණානේ. ඉතින් බුදුරජාන් වහන්සේ කාලේ වගේ නානා දොස් තිබිච්ච, අඩුපාඩු තිබිච්ච, දුර්වලකම් තිබිච්ච අය ඒකෙන් නිදහස් වුණානේ. ඉතින් මේ නිසා ඒ පසුතැවිල්ල නැති කර ගැනීම කරන්නට ඕන එකක්. මොකද සමහර අයට මට තේරිලා තියෙනවා මේ මේක නැති කරගන්න අමාරුයි. දැන් මට ඒක අම්මා කෙනෙක් හම්බුනේ. එයා මට වයස අවුරුදු 60 ගානක්ද 70 ගානක්ද. එයා මම පසුතැවි තැවි ඉන්නවා අවුරුදු 20 30 කරපු වැරැද්දක් ගැන. ගෙදර මී වැඩි කියලා මී කතුරක් අටෝලා. මී කතුරක් අටෝලා මී වාස කරනවා. ඉතින් ඒ අම්මා මේකම හිතේ තියෙනවා. අර මේ දැන් ඒක වරදින් අස්මිතල දැන් අවුරුදු ගානක්. අවුරුදු ගණනාවක් කියනවා මේ වරද්ද නවත්තලා. දැන් යාට කොච්චර සතුටු වෙන දේවල් තියනවද නේ? මේ සතුටු වෙන්න දේ ඉස්සරහට ගන්නෙ නෑ. වෙච්ච වැරද්ද ඉස්සරහට ගන්නවා. අන්න විපුලිසර වෙනවා. එතකොට හිත විසිරෙන්න ගන්නවා. හිත කලබල වෙනවා. අන්න සමාධියට බාධාවක් ඇති වෙනවා. මේක ඇති නොවන්න නම් මේ ආර්යකාන්ත සීලයක් අපි දැන් ගී කෙනෙකුගේ ආර්යකාන්ත සීලයේ පංචශීලය. ඒතර පංචශීලයේ ආරක්ෂා කරගෙන සිටින්නට ඕනේ. එතකොට යාට සතුටක් ඇති වෙනවා. මේ සතුට පාදක වෙනවා සමන්ගේ චිත්ත සමාධිය පිණිස. එතකොට පින්වත්නි මේ කරුණු හතරට මොනවද කියන්නේ? සෝතාපට්ටි අංග හතර. දැන් එතකොට සමහර කෙනෙක් මට ඉස්සර අහන්න හම්බ වුණා එක එක සමාජික කියනවා සෝවාන් මම සෝවාන් ඵලයටපත් වෙලා දැන් පැය භාගයක් වාඩි වෙලා ඉන්න සෝවාන් ඵලෙ. එහෙම කියන අය මට අහන්න හම්බ වෙලා තියෙනවා. නමුත් මේ බුද්ධ දේශනාවේ තියෙනවාද එහෙම කතාවක්. මේක තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙන අංග හතරක් තියෙනවා ඈ. මේ අංග හතරෙන් එයා යුක්තව සිටින්න ඕන කියන. හැබැයි ඉතින් මේකෙදි මේ අංග ඇති කරගන්න මහන්සි ගන්නකොට එයාට යම් කිසි විදිහකින් එයාගේ ජීවිතයේ වෙනසක් ඇති වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟ කාරණේ ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණිච්ච ශ්‍රාවකයා ආර්ය න්‍යායෙන් යුක්ත වෙනවා. මෙන්න මේ ආර්ය න්‍යායෙන් තමයි අපි සියලුම ප්‍රශ්න ටික විසඳලා යන්නේ. ඒකේ මම මුලින් කිව්වනේ කොහොමද අපි නිරේ යන්නේ? එහෙම නිරේ ආවිද අපි? අපි එහෙම තිරසං අපාය ආවිද? මේ හිත කියන එක හරි පුදුම එකක්. සමහර විට අපිට දැන් අපි ගත්තොත් අපේ හිත ආස කරන දේවල් හිත හිතන්න හිතන්න බැරි විදිහට වෙනස් වෙලා යන්න පුළුවන්. දැන් චූටි ළමයි ගත්තොත් ගොඩාක් චූටි ළමයිට තියෙන කාටුන් චිත්‍රපටිවල ඉන්නේ මිනිසුද සත්තුද? ඉතින් මේ ළමයාගේ හිත පිහිටන්නේ තිරිසං අපායයි. පුංචි වයසේ මේ දරුවෙක් මැරුණොත් සත්වතර ගිහින් උපදී. බලන්න මේ ලෝකෙ වෙනස් වෙලා තියෙන හැටි. සාමනල්ලු කතා කරනවා, කුරුල්ලෝ කතා කරනවා, පූසු කතා කරනවා, බල්ලෝ කතා කරනවා, හාවෝ කතා කරනවා, සිංහයෝ කතා කරනවා. මේ ගොඩේ සමාජිකෙක් වෙන මේ ළමයා ටිකක් මේක බල බල ඉන්නකොට වෙන්නේ නැද්ද? වෙනවා. එතනින් නවතින්නේ මේ හිත කියන එක හරි විකෘති වෙනවා. සමහර විට සත්තු සත්තු දිහා බලපස්සේ මේ සතෙක් වගේ වෙන්න ආස හිතෙන්න පුළුවන් කෙනෙකුට. මට හම්බෙලා තියෙන වයසික අය එක දවසක් ආච්චි කෙනෙක්ගෙන් මං ඇහුවා ආච්චි කැමති කවුරුල උපදින්න අනේ ස්වාමීන් වහන්සේ කුරුල්ලෙක් වෙන්න නැත්නම් හරියට කිව්වා ඒ කියන්නේ ආච්චිට තේරෙන්නේ නැති බලාගෙන ඉන්න ශා කුරුල්ල ලස්සනට කිචිපිචි ගානවා ලස්සනට පියාඹනවා අර මල්ලි මල්ට යන කුරුල්ල දැක චාමී වගේ නැත්නම් මට ඒතර ආච්චිට හිතුනේ මොකද්ද අර කුරුල්ල දැකම හිතුනේ මේ නිදහසේ ඉන්න එතකොට මෙයාට ඕන වෙලා තිබෙන නිදහස. එතකොට නිදහස තෝරගන්න මෙයාට තේරුමක් තිබුණේ නැහැ. එතකොට මෙයා හිතුවා මේ මං හොයන නිදහස තියෙන්නේ කුරුල්ල ළඟ. බලන්න මේ අහිංසක හැඟීමක් නේ. නමුත් ඒක දන්නේම නැතුව යා කොච්චර දුර යනවද? එන්න පුළුවන්. මම එක දවසක් දැක්කා එක ලේඛකයෙක් කියලා තිබුණා. මං කැමති නෑ ගොඩු බිල්ලෙක් වෙන්න. මං කැමති ඇටු කුකුලෙක් වෙන්න. ඒකේ තේරුම මොකද්ද? එයා කැමති වෙලා තිබුණේ මොකද්ද? එයා කිව්වේ මම කාගේවත් ගොදුරක් වෙන්න කැමති නෑ. මම කැමති කවුරු හරි ගොදුරු කරගන්නයි. දෙක දවසක් මට හම්බුණා එයා ඉතින් මේ එළවලුත් එක්ක බොහොම හිතවත්. එළවලු පතිනේ හරි සටන් කරන කෙනෙක්. මං එයාට කිව්වා බරිවිදාත්‍රියා තිරිසන් අපායේ පුදුනොත් එයා කැමති සිංහෙක් වෙන්නද හරකෙක් වෙන්නද කියලා හිතනවා. අංක සිංහයා වුණොත් මස් කන්න වෙනවා හරකෙක් වුණොත් තනකොළ විතරයි. සිංහෙක් වෙන්න කැමතියි කිව්වා. සිංහෙක් වෙන්න කැමතියි කිව්වා. එතකොට මේකේ තේරුම මොකද්ද? අපි ආස කරන දේවල් දැන් විනාශ වෙන විදිය අපිට හිතා ගන්නවත් බෑ. අපිට අනතුරක් තියනවා කියලා හොයන්නවත් බෑ. මේ නිසා මේ සියලු අනතුරු වලින් මිදෙන්න මම නම් කියන්නේ අපි අකමැති වෙන්න ඕනේ නිවේ යාමට. අපි අකමැති වෙන්න ඕනේ තිරිසං අපාය උපදින්න. අපි අකමැති වෙන්න ඕනේ പ്രേත ලෝකෙ උපදින්න. මේ බලක්ක ගන්න අපි අපේ හිත ඒ මිදෙන ආකාරයට අපි හිත අවබෝධ කරගන්න යන්න ඕනේ. මොකද මේක තමයි මිනිස් වර්ගයාට තියෙන උතුම් අවස්ථාව. වෙන කෙනෙකුට කරන්න බෑ. මිනිසයාට කරන්න පුළුවන් දෙවියන්ට කරන්න පුළුවන්. ඒතර මිනිස් ලෝකයේ සියලු මිනිසයන්ට මේ අවස්ථාව නෑ. ඒ කියන්නේ මිනිසයන් දන්නේ නෑ. එහෙම ඉර නමකට යා අයිති වෙලා ඉන්නවා කියලා දන්නේ නෑ. මේ දැනුම අපිට ලබා දෙන්නේ බුද්ධ දේශනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ උගන්වන මේ ධර්මයේ තුලින් අපිට එක්තරා ලෝක ස්වභාවයක් දැන් ලෝකේ ස්වභාවයක් අවබෝධ කරගන්නයි මේක වැදගත් වෙන්නේ. දැන් අපිට පේනවන්නේ මේ ලෝකෙ දිහා බලද්දී අපිට හැඟීමක් තියෙනවා මම බලමි. හැඟීමක් තියෙනවනේ සතුටක් තියෙනවා. අපි මම කියන වචනේ අපි අපේ භාෂාවෙන් අයින් කරමු. අයින් කළා කියලා අපිට මේ හැඟීම නැතු වෙනවද? නෑ එහෙනම් මේක භාෂාවක ප්‍රශ්නයක් නෙමෙයි. මේක හැඟීමක ප්‍රශ්නයක්. දැන් අපි කතු සත්තුන්ට භාෂාවක් කතා කරන්න යන්නේ. ඉතින් භාෂාවක් නැතුව ඉන්නේ අපුරට කෙලස්වල. එතකොට මම කියන වචනේ අයින් කළා කියලා අපේ හැඟීම් වලට මුකුත් වෙන්නේ එන හැඟීම වෙනස් වෙන ආකාරයට අවබෝධයක් තමයි අපිට ඕන කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඒ සඳහා පෙන්වා දුන්නේ ආර්ය න්‍යාය අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් පින්වත්නි මේ මා කිව්වා දැන් අපි හිතනවා මම දකිනවා. මට පේනවා. මං අහනවා. මට ගඳ සුවඳ දැනෙනවා. මට කෑම කන්න ඕනේ. මට හරි ගසයි ඒවා. මං මට පහස ලැබෙනවා මේ ශරීරයට. මං හිත මට හිතුණා. අපි මෙහෙම සම්පූර්ණ කතා කරන්නේ නේ. මට අතීතේ මතක් වෙනවා. මට හරි දුකයි. නැත්නම් මට මතක් කියලා මට හරි සතුටුයි. මං කොහේ යයිද? ඒතර හැමතිස්සෙම කල්පනාව තුල හැමතිස්සෙම තියෙනවා රාමුවක්. ඒ රාමුව තුල ඉන්නේ මම. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය න්‍යාය තුල මේ රාමුව අපි කඩනවා. මේ රාමුව කඩලා මෙතන අපි දකින්න මහන්සි ගන්නවා සිද්ධ වෙන දේ. ඒකයි මේකේ වැදගත්කම. මම කියන රාමුවෙන් මිදිලා මගේ කියන රාමුවෙන් මිදිලා මම අසවලා කියන රාමුවෙන් මිදිලා සිද්ධ වෙන දේ දකින්න මහන්සි ගන්න. ඒක තමයි අපිට මේකේ තියෙන වැදගත්ම කරුණ. ඉතින් මේ සිද්ධ වෙන දේ මම මාගේ කියන එකට වෙනස් එකක් මෙතන සිද්ධ වෙන්නේ. අනේ සිදුවීම අපි දකින්න තේරුම් ගන්න මහන්සි ගැනීම තමයි ගනිම තුල තමයි ආර්ය න්‍යාය අවබෝධ කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් පින්වත්නි අපි අද හවස් වරුවේ ඒ ආර්ය න්‍යාය තමයි දැන් කාල වේලා ඉක්මවා ගියා. හවස් වරුවේ තමයි අපි ආර්යණ්‍යය අවබෝධ කරගන්න මහසි ගන්නේ මේවා මේ කණින් අහලා අනෙක් කණින් අතාරින්න එපා. එහෙම අතාරින්න ඕන දේවල් තියෙනවා. මේ කණින් එවුවා නේ වැඩක් නැහැ කියලා අතාරින්න ඕන අනිත් පැත්තේ. මේක එහෙම එකක් නෙවෙයි. මේක නැවත නැවත සිහි කර කර සිහි කර කර නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගනින් තේරුම් ගන්න මහන්සි ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් පින්වත්නි අපිට මේ විදිහට මේ ජීවිතයේදී මහන්සි අරගෙන ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දකින්න පුළුවන් කමක් ලැබුණොත් කරුණු තුනක් අපිට සම්පූර්ණ වෙනවා. පළවෙනි එක තමයි බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳුවා ගැනීම අපි කරගත්තොත් එකක් සම්පූර්ණයි. සෝතාපට්ටි අංග හතර ඇති කරගත්තොත් දෙක සම්පූර්ණයි. ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකගත්තොත් තුන සම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කැමතිනම් තමන්ව තමන්ට හඳුනා ගන්න පුළුවන් කියන ඊට පස්සේ මම නිරේ යන්නේ මම තිරිසන් අපායේ උපදින්නේ මම പ്രേත ලෝකෙ උපදින්නේ නැහැ. මං අපායේ උපදින්නේ මම මේ මාර්ගයට ආපු එක්කෙනෙක්. මං මේ මාර්ගයෙන් පිටතට වැටෙන්නේ නැහැ. නියතෝ කියන්නේ ස්ථිරව සම්බෝධි පරායනෝ. මම නිවන අවබෝධ කරනවා කියලා ස්ථිරවම Tamanට Tamanව හඳුනා ගන්න පුළුවන් කියනවා. ඉතින් ලෝකේ වෙන කිසිම විශේෂකින් අපිට මේ දැනුම ලැබෙන්නේ නැහැ නේ. ලෝකෙ වෙන කිසියම් ඥානයකින් අපිට කවුරුවත් කියලා දීලා නැහැ මේ වගේ දෙයකින් තමන්ව මේව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. ආන්න ඒකයි මේකේ තියෙන බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යෑමේ වැදගත්කම තමන්ටම අවස්ථාව දෙනවා තමන්ව රැකගන්න. තමන්ට අවස්ථාව දෙනවා තමන්ගේ කුසලතා තමා තුල දියුණු කරගන්න, තමාව පිහිට කරගන්න. තවන්ට අවස්ථාව ලැබෙනවා ධර්මයේ තුලින් ඒක ගොඩනගන්න. ඉතින් මේ ටික කරගන්න අපි දන්නේ අපේ වාසනාව කොච්චර දුරට ඒකට උදව් කරයිද කියලා අපිට අඛණ්ඩ උත්සාහයක අපි යෙදුණු. වීරියක අපි යෙදුණු. විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයට බාධාව මොකක්ද කියලා ඔබ දන්නවද? ඒ තමයි හොඳට නරකට දෙකටම ඇති දෙයි. ධර්මාර්ගයට බාධාව කට. මේ නිසා හැකිතාක් උවමනා දේ විතරක් අපි කතා කරලා අපිට උවමන නැති දේ අත්හරින්න පුළුවන් නම් යා හරිම පුදුම හැකියාවක් ඇති කෙනෙක්. ඒ කියන්නේ ඒක ලේසි එකක් නෙමෙයි. පාඩුවේ ඉන්න පුළුවන් නම් අහිංසකව මොකද අපේ හිතේ ස්වභාවය තමයි පුංචි විවේකයක් හම්බ වුණා අපිට හිතෙනවා. නිස්සද්දීන එකිනාව තවිදි කරලා ගන්න හිතෙනවා. මේ සත්ත්ව කවුරු ඉන්නවා නම් අපි ඇඟිල්ලෙන් ගන්නන ඔය අධ්‍යක්ෂණය දාරියා. එහෙම වෙන්නේ නැද්ද අපිට? ආන් ඒක වලක ගන්න පුළුවන් නම් යාගේ යම් කිසි පාලනයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා අපි වීර්ය ගන්න ඕනේ. ඉතින් මා හිතනවා දැන් උදේ වරුව අපි දන්නේම නැතුව සෑහෙන වෙලාවක් ගියා. හවස් වරුවත් අපි මහන්සි වෙලා මේක ඉගෙනගෙන ඊට පස්සේ අපි බලමු මම තව දවස් දෙකයි අදයි නැත්නම් තව දවස් දෙකයි මට තියෙන්නේ. අදත් එක්ක දවස් 3යි. ඉතින් මේ දවස් තුනේ මම මහන්සියක් ගන්නම් ඔබට යම් ආකාරයකට උපකාරයක් කරන්න. එතකොට ඔබට ධර්මයේ පිහිටක් ලබා ගන්න අවස්ථාවක් ලැබුණොත් ඒක මම හිතනවා ඔබේ ජීවිතයේ සදාකාලිකවම පිහිට පිණිස පවතිනවා. අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ පිහිට කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු හැම දිනාටම තිරුවන් සරණයි